බුද්ධිනී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් මේ මට උණු පොඩි සිද්ධියක් මගේ පොඩි බඩුවක් නැති වුණා. ඒ කියන්නේ මම නැති කරගත්ත නොසැලකිලි මත්ව. ඉතින් මේක මට හරියට හිතට වැදුනා. කියලා ඒක ගැනම හිතනවා. එතකොට ඊට වඩා මට රිදුනේ මම මේක ගැන හිතනවයි කියන එකම මට රිදුනා. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා මේ මම නැති කරගත්තත් කියලා හිතන්නත් අමාරු මේක ගැන මම තාම හිතනවා කියලා හිතන්නත් අමාරුයි. ඉතින් ඔහොම ස්වාමින් වහන්සේ පැය 3-4ක් විතර ඕක තිබ්බා. ඊට පස්සේ ඒක එහෙමම නැති වුණා. ඒක මතක් වුණත් ගානක් නැහැ. දැන් මට තේරෙන්නේ නැත්තේ කොහොමද ඒක වුනේ කියලා. ඒ කියන්නේ මං මන් දන්න කරුණු කිසි දෙයක් මතක් කරේ නෑ. දැන් මේ තණ්හාව නිසායි මේක වැය වෙන දෙයක් නේ ඒව මතක් කරේ නැහැ. හැබැයි මොකක් හරි එහෙම එකක් බලපාන්නේ නැතිනේ. මොකද ඒක දැන් කොච්චර මතක් වුණත් ගාණක් නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් මට ඕනේ මං කොහොමද මේ தත්වයකට වෙන අවස්ථාවකවත් එන්නේ කියලා. අතනදී දැන් ඇත්තටම තමන්ගේ මනසේ මොකද්ද උනේ කියන එක තමන්ම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. ඒක තමයි අත්‍යවශ්‍යම කාරණේ. ඉතින් අපට උදව්වක් කරන්න පුළුවන් මෙහෙමයි වෙන්න ඇත්තේ කියලා අනුමාන කරන්න පුළුවන්. හැබැයි ඒ අනුමානය මත ඉන්න නැතුව නැවත නැවත ඕක හොයන්න ඕන. ඒක හෙව්වන් පස්සේ තමයි අපේ හිත වැඩ කරන හැටි අපටම හඳුනා ගන්න පුළුවන්. දැන් ඔතන මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ භාණ්ඩය Taman අතින් නැති වුණාය කියන එක Tamanගේ නොසලකිලිමත්කම Taman සිහි කල්පනාවෙන් වැඩ නොකරපු එක ඒ නිසා තමයි මගේ අතින් මේක වුනේ කියන එක Tamanගේ දුර්වලකමක්. දැන් ඒ දුර්වලකම ගැන Tamanට හිතට නොසන්සුන් බවක් ඇති හැබැයි ඊට පස්සේ මතක් වෙනවා දැන් මම මෙච්චර මේ ගුණධර්ම වඩන කෙනා මෙච්චර ධර්මය අසුරු කරන කෙනා මේ පොඩි දෙයක් ගැන මෙච්චර පසුතැවෙනවනේ කියලා අර මනසේ ඇතිවෙච්ච පසුතැවීම ගැන පසුතැවීමක් ඇති ඒක ගැන කම්පනයක් ඇති වෙනවා. ඒතකොට අර භාණ්ඩය නැති වුණාට වඩා Tamanට රිදෙනවා මං මෙච්චර දහම ඇසුරු කරන ගුණධම් වඩන කෙනා මට මේක වෙනස් කරගන්න බැරි වුණානේ කියන කම්පනයක් Tamanට ඇති වෙනවා. ඒ කම්පන ඒ ලොකු පීඩාව විසින් අර පොඩි පීඩාව යට කරලා දාන. <laughs> එහෙම වෙන්න පුළුවන්. ඉතින් නමුත් Taman හිතලා බලන්න ඕන ඇත්තට මොකක්ද එතන උනේ කියන එක. බොහෝ විට ওই වගේ දෙයක් එතන වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම අපිට සතුටක් වුණත් එහෙමනේ දැන් පොඩි සතුටකට වඩා ලොකු සතුටක් ඇති වුණාම අර පොඩි දේ එතකොට ගණන් ගන්නේ නැහැ ඒකෙච්චර. ඒකෙච්චර ලොකු දෙයක් නෙවෙයි. දැන් අපිට කවුරු හරි මොනවා හරි පොඩි දෙයක් දුන්නාම අපිට ඒක හරි අගේ. ඊට වඩා හුඟක් වටින දෙයක් තව කවුරු හරි දුන්නාම අර ඉස්සල්ලා දීපු එක නිකන් ගණන් ගණන්නේවත් නෑ අපිට. මොකද ඊට වඩා ලොකු දෙයකට අපේ මනස පුරුදු වෙලා තියෙන නිසා. අන්න ඒ වගේ දෙයක් ඔතන වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ හැබැයි මේ මුළු සිද්ධියම දැන් ගානක් නෑ. ඉතින් මට අර අමතක වුණා. නොසැලී ඒක තමයි දැන් දැන් ඔබතුමියට දැන් පසුතැවීම ඇති වුණේ මට මේක මගේ අතින් නැති වුණා කියන එකනේ. ඒ නැති වුණා කියන එක අතාරින්න බැරිකම නිසා ඇතිවෙච්ච පසුතැවීම නිසානේ අයියෝ මං මෙච්චර දුර්වලද කියලා පසුතැවීමක් ඇති වුණේ. ඒ මං මෙච්චර දුර්වලද කියලා පසුතැවීමක් ඇති වෙනකොටම අර නැති වුණා කියන එක ගැන තියෙන පසුතැවීම අහෝසි වෙනවා. ඒ පසුතැවීම අහෝසි වෙච්ච ගමන් ආයෙ පසුතැවෙන්න දෙයක් නැහැ. එතකොට ප්‍රශ්න දෙකම එතන විසඳිලා. හරි හරි. තේරුණාද කිව්වේ? එහි ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. ඒ කියන්නේ දැන් අර අර පසුතැවීම තියෙන තාක්කල්නේ ඒ ගැන පසුතැවීම ඇති උනේ. අර පසුතැවීම දුරු වුණාට පස්සේ ආයෙ පසුතැවෙන්න දෙයක් නැහැ. ඉතින් අර මුල් බාණ්ඩේ ගැන තියෙන හිතුවිල්ල නැති කරාට පස්සේ ඔක්කොම අහෝසි වෙනවා. ඔව් ඉතින් දැන් ඕක ඕක දැන් ওই වෙලා තියෙන්නේ පොඩි කටුවක් අයින් කරන්න ලොකු කටුවක් ඇන්නා වගේ වැඩක් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි ඕක ඊට පස්සේ පුරුදු කරගන්න ඕන. එහෙම නොවි අර යමක් ගැන පසුතැවීම ඇති වුනහම ධර්මානුකූලව හිතලා කොහොමද ඒක දුරු කරගන්නේ කියන. දැන් ඕක හොඳ අත්දැකීමක්. ඕක හොඳට හොඳට මතක තියාගන්න සුදුසු අත්දැකීමක් ඕක. ඒ කියන්නේ දැන් මේ මට මගේ අතින් වරදක් වුණා. හැබැයි වෙච්ච වැරද්ද ගැන තැවෙන්න ගියොත් මං ඊට වඩා වරදක් මං කරගන්න. ඒක ලොකු අලාභයක්. මං වගේ කෙනෙක් එහෙම කරගන්න එක සුදුසු නෑ. ඒ නිසා මම මේ ගැන පසුතැවෙන එක සුදුසු නෑ. අන්න ඒ විදිහට අර Taman අතින් සිද්ධ වෙන පුංචි පුංචි පොඩි පොඩි අඩුපාඩු ගැන පැවෙන්නේ නැතුව පසුතැවෙන්නේ නැතුව ඉන්න හොඳ හොඳ පාඩමක් හොඳ අත්දැකීමක්. ඒක අමතක කරන්නේ නැතුව හොඳට ප්‍රත්‍යවේක්ෂා කරමින් එතන ඇති වෙච්ච මනෝභාවයන් තේරුම් අරගෙන ඒක අත්දැකීමක් හැටියට ජීවිතේ තියාගන්න වටින සිද්ධියක්. එහේ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න.